විශේෂයෙන්ම හැම දිනාටම තේරෙන විදිහට මහා ගැඹුරු බණපද කියන්නේ නැතුව හැමෝටම සරලව වටහා ගන්න පුළුවන් වෙන විදිහට අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අලුත් වැඩසටහන ආරම්භ කරන වෙලාවේ මට මගේ මතකය මේට අවුරුදු 10කට ඈත ඉතිහාසයකට දෙවෙනවා. ඒ තමයි අපේ සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ සිටිය බෞද්ධා නාලිකාවේ සභාපති ආරම්භක ආදිකතරුන් වහන්සේ අපේ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමගින් එක්ව අපේ මෙවන් මණ්ඩපයකම ධර්ම සාකච්ඡාවක් ධම්මානුපස්සනා නමින් ආරම්භ කළ බව බෞද්ධා නාලිකාව හා දිගින් දිගටම රැඳී සිටි ප්‍රේක්ෂක ඔබ හොඳින් දන්නවා ඔබට හොඳට මතක ඇති. ඒ උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද ඒ උතුම් මෙහෙවර අද දක්වාම නොකඩකොට බෞද්ධානාලිකාවේ පත්මන් සභාපති තැන්පත් අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ කාර්ය මණ්ඩලය හොඳින් සිදු කරනවා දැකීම අපේ බලවත් ප්‍රශංසාවට සහ ආනන්දයට හේතුවක් බව අපි මේ වෙලාවේ පළමුවෙන්ම සිහිපත් කරන්න ඕන. ඉතින් අපි කුසල ධම්ම ස්වාමීන් වහන්සේ සමග ඒ ආරම්භ කළ ඒ උතුම් වැඩසටහන නිසාම අපි දන්නවා බෞද්ධයා නාලිකාව බොහෝ සෙයින් ජනගත වුණා සමාජය අතරට ගියා බොහෝ දෙනා මේ නාලිකාවේ වැඩසටහන් නරඹන්නට පවා පෙළඹුණා. ඉතින් කාලයාගේ ඇවෑමෙන් අපටත් හැම දිනාටම විවිධ වැඩ කටයුතු රාජකාරී කටයුතු ආගමික ශාසනික කටයුතු වැඩි වීම නිසා ඒවයි දිගින් දිගටම නියැලෙන්නට හැකියාව ලැබුණේ නැහැ. නැවතත් එවන් වැඩසටහනක් ආරම්භ කරන්න කියලා අපේ බෞද්ධානාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ අපේ කල්යාණ අලවත්වේග මහත්මයා අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි අද පටන් මේ වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට අපි එකඟ වුණේ. ඉතින් මේ වැඩසටහන ආරම්භයේදීම අපි සතුටුයි පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙන්ම ඔබට අපට ඇති වෙන ධර්මයේ පිළිබඳව ගැටලු මනා ලෙස විග්‍රහ කරන්න පුළුවන්. මනා ලෙස සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම කල්යාණ මිත්‍රත්වෙහි පිහිටලා ඒ කරුණ කාරණාවන් පෙන්වා දෙන්න පුළුවන් මේ දිවයිනේ ඊටාම දක්ෂ ප්‍රකට ඒ වගේම ඊටාම හොඳ අනතිමානී ගුණයෙන් ශෝභමාන බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව අභිධර්මය පිළිබඳව හසල දැනුවකින් යුක්ත අපිට ඉන්න ඊටාම හොඳ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් මේ වැඩසටහන හා සම්බන්ධ කරගන්න අපි කල්පනා කළා. ඒ අනුව අද මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කර සිටින්නේ කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ මා ඊටාම ගෞරවයෙන් පළමුවෙන්ම අපේ පඤ්ඤාසිරි හාමුදුරුව පාදාභිවන්දනයෙන් යුක්තව ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අපි හාමුදුරන්ගෙන් මා ඉස්සෙල්ලාම දැනගන්න කැමතියි අපේ හාමුදුරුවෝ අපේ කුසල ධම්ම හාමුදුරුවන්ට ඊටාම හොඳ කල්යාණ මිත්‍රෙක්ව දීර්ඝ කාලයක් තිස්සේ ළඟින්ම කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා අපි හැමදෙනාම මේ බෞද්ධානාලිකාවට සම්බන්ධ වෙලා විශාල ධර්ම ප්‍රචාරක කටයුතු වලට දායකත්වයේ දරා තිබෙනවා. ඉතින් මේ බෞද්ධානාලිකාව ආරම්භ කිරීම ඒ වගේම අපේ කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දූරදර්ශී වැඩපිළිවෙලත් පිළිබඳව අපේ පඤ්ඤාසිරි හාමුදුරන්ටත් කියන්න තියමක් ඇති. ඉතින් මේ වෙලාවේ ඉස්සෙල්ලාම අපේ වැඩසටහන ආරම්භ කරන්න කලින් අපි අපේ කෘතවේදීත්වයෙන් යුතුව අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ ඒ ಗುಣ සිහිපත් කිරීම වශයෙන් උන්වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව මේ පඤ්ඤාසිරි හාමුදුරන්ට හැඟුණේ දැනුණේ කොහොමද කියලා පළමුවෙන්ම දැනගන්න කැමතියි අපි හාමුදුරනේ. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ සම්බකිත්ති ස්වාමීන් වහන්සේ ඇත්තටම කතන්‍යෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම සඳකිත්ති ස්වාමීන් වහන්සේ ලබාගත් ප්‍රවේශය හරියම වටිනවා. මොකද අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම කළගුණ සැලකීම කියන එක අංක 1ට තිබුණා. අංක 2ට නෙවෙයි ඇත්තටම අංක 1ට. උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා සතියක් බෝධින් වහන්සේ දිහා බලාගෙන හිටියේ සිතක් පිටක් නැති බෝධින් වහන්සේ දිහා බලාගෙන අනිමිෂ ලෝචන පූජාව කරේ වෙන දෙයකට නෙවෙයි කළගුණ සලකන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය එතන ඉඳලාම මහා බ්‍රහ්මයා ධර්ම දේශනාවට ආරාධනා කළාමත් උන්වහන්සේට මතක් වුණේ ආලාර කාලා මුද්දක රාම්පුත්ත කියන මේ අය. ඊළඟට බුද්ධ ගයාවේ ඉඳලා ඉසිපතන මෙගදාය දක්වා වැඩම කළේ පස්වග මහණුන් සොයාගෙන කළගුණ සලකන්. ඊළඟට යසෝදරාවගේ මාලිගාවටම තථාගතයන් වහන්සේ වැඩම කළේ කළගුණ සලකන්. ඉතින් මහා ප්‍රජාපති ගෞතමිය ගැන කල්පනා කළොත් එතුමිය පිරිනුවන් පාන්ත වඩිනකොට පුංචි දරුවෙක් වගේ භාග්‍යතුන් වහන්සේ පසුගමන් වැඩම කළේ කළගුණ සලකන්. ඒ අනුව කල්පනා කළ බලනකොට සමස්ත බෞද්ධ ලෝකයාටම අමතක නොවන ශ්‍රී නාමයක් තමයි ධර්මය සංවේදනය කිරීමෙහි ප්‍රධානතම කාර්යභාරයක් ඉෂ්ට කරපු මහා උත්තමයන් වහන්සේ නමක් තමයි අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි ධර්මමේ පැත්තෙන්ම ගත්තොත් මේ ධර්ම දානමේ පින්කම කියලා කියන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ අනිත් ඕනම පින්කමකට ඒකේ විපාක වාරයක් ධර්මයේ සඳහන් වෙනවා. නමුත් මේ ධර්ම දානමේ පින්කමෙහි විපාක වාරය මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක කල්ප ගානින්වත් කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් කුසල ධම්ම ස්වාමීන් වහන්සේ මේ කරගත්තේ සුළුපටු පින්කමක් නෙවෙයි. දවසේ 24 පැය පුරාම මේ ධර්මයේ sannivedanaya කරන්න උන්වහන්සේ ජීවත් වෙලා වැඩ හිටපු කාලේ ටික කාලය තුල උන්වහන්සේට ලැබුණා කියලා කියන්නේ ඒක මහා පුණ්‍ය විපාකයක් හැටියටයි මම දකින්නේ. ඊළඟට අවංකවම මේ වෙලාවේ කියන්නට ඕන දෙයක් තියෙනවා. ඉතින් ඇත්තටම අපට උනත් මේ ධර්ම ලාභය ඇති කරගන්න මේ බෞද්ධ හා නාලිකාවෙන් විච්ච පිටුහාල කියන්නේම කරන්න බෑ. <laughs> ඇත්තටම අපි උනත් මේ විදිහට ජනතාව අතරට ගිහිල්ලා අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්මය ප්‍රදානය කරන්න ලැබුණේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ නිසා. ඊළඟට ඉතින් උන්වහන්සේත් මේ සංස්කාරයන්ගේ අන්ත්‍යතාවය අනුව රෝගාතර වුණා. උන්වහන්සේ අපවත් වුණා. ඉතින් උන්වහන්සේ ඒ රෝගාතුර වෙලා ඉන්න කාලේ අපට උන්වහන්සේට අපෝපස්ථාන කරන්න ඒ අවස්ථාව ලැබුණා. ඉතින් ඒකත් මේ වෙලාවේ විශේෂයෙන් බොහොම සතුටින් සිහිපත් කරනවා. ඉතින් අපේ සම්දකිත ස්වාමීන් වහන්සේ ඉතින් අහපු විදිහට දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ අපිට අපේ ගුරුවරු විශේෂයෙන්ම අපිව පැවිදි කරපු අපිට ප්‍රෞජ්ජාව ලබා දීපු අපිට උපසම්පදාව ලබා දීපු අපට උගන්වපු ඒ ගුරුවරු හා සමානවම අපේ හදවතේ ගරුත්වයක් උන්වහන්සේට තියෙනවා. එහෙම අපේ හම්බුනේ අපේ හම්බුරු මතක් කළ සේින්ම අපේ ගුරුවරු හා සමානවම ගෞරවයක් තියෙන වගේම කුසල ධම්මහාම්දුරෝ අපේ ගුරුවරුන්ටත් උන්වහන්සේගේ ගුරුවරු හා සමානවම සැලකුවා. මට මතකයි අපාචාර්ය උතුම් අතිපූජනීය අග්ගමහා පඬිතු මඩිහි පඤ්ඤාසී මහානායක මාහිම්පාණන් වහන්සේ, අම්පිටිය රාහුල කුහාමුදුරු, ඒ වගේම වජිරාරාම අධිකාරී වැඩ සිටි පියදස්සී නායක හාමුදුරුවන් සමීපව ඇසුරු කළා. ඒත් එක්කම අපේ හාමුදුරන් වහන්සේගේ ගුරු දේව උතුමයන් වහන්සේලා වන කඩවැද්දුවේ දිනවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම අපේ අතිපූජනීය නාවින අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි ඒ උත්තම ගණේ බෝධිසත්ව චරිත තිබිච්ච උත්තමයන් උන්වහන්සේ ඇසුරු කරන්න හරියට ප්‍රිය වුණා නේද? ඇත්තටම හොඳ දෙයක් මතු කළේ මොකද උන්වහන්සේ ත්‍රිනිකායිකම ඒ සිල්වත් ජනවත් මේ මහා සංඝරත්නය බොහෝම ගෞරවයෙන් ඇසුරු කළා. ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ මලිය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒ වගේම අපේ ගල්දුව වැඩ හිටපු අපේ කඩවැද්දේ මාහිමියන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේගේ විශේෂ අල්මක් තිබුණා. ඇත්තටම සිල් ගුණ පුරණ අයට උන්වහන්සේ මම ඒක පෞද්ගලිකව ඉතාම හොඳින් දන්නවා. උන්වහන්සේගේ ලොකු කැදැත්තක් තිබුණා. එහෙමයි. ඒත් එක්කම අපේ හාමුදුරනේ හාමුදුරු සිහිපත් කළ දෙයක් මම තවත් ඉස්මතු කරන්න කැමතියි. මිරහවත්තේ පඤ්ඤාසිරි කියන්නේ කවුදවත් කියලා දන්නේ නැති යුගයක. තලල්ලි ඡන්දකීර්ති කියන්නේ කවුදවත් කියලා දන්නේ නැති යුගයක අපිට මේ ධර්ම sannivedanයේ යම් කිසි මෙහෙවරක් කරන්නට සුවිශේෂ අනුග්‍රහයක් ලැබුණේ බෞද්ධානාලිකාව ඔස්සේ. ඒ තුල ඇත්තටම හාමුදුරනේ අපේ දැනුමත් ලොකුවට දියුණුනා කියලා මම විශ්වාස කරනවා මම හිතනවා අපි හාමුදුරුවෝ ඒ විදිහේ අනුමත කරයි. මොකද බෞද්ධානාලිකාවට අපි බණකට එනකොට අපි ඒකට සූදානම් වෙනවා. එතකොට ඒ සූදානම් වීම තුළ අපි ත්‍රිපිටකයේ යම් යම් සූත්‍ර දේශනාවන් කියවනවා. අපිට ධර්මය අධ්‍යයනය කරන්න. මොකද නිතර දෙවිලි බණට කියනකොට නිතරම අපිට අලුතෙන් යමක් ඉගෙන ගන්න වෙනවා. ඒ තුළ මේ නාලිකාව අපිට කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුළ අපේ ධර්මඥානයේද වැඩි දියුණු කරගන්නට අවකාශ සැලසීලා තියෙනවා. ඉතින් ඒ පිනක් අපි කුසල ධම්මහාඳුරන්ට අනුමෝදන් කරමින් තමයි අද මේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ මේ නාලිකාවේ නමත් බෞද්ධයානේ. ඒ නිසා මේ නාලිකාවේ බලාපොරොත්තු අභිමතාර්ථයත් හැම හිත සුව පිණිසනේ. ඒ නිසා හැම හිත සුව පිණිස සහ තමන්ගේ හිත සුව පිණිස බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියන ආරම්භක ප්‍රශ්නයත් එක තමයි අපේ මේ සාකච්ඡාව ඉදිරියට දිගහරින්නට අපි බලාපොරොත්තු වෙන්නේ මා කැමති අපේ පඤ්ඤාසිරි හාමුදුරන්ගෙන් දැනගන්න හාමුදුරනේ බෞද්ධයා කියන්නේ කාටද බෞද්ධයෙක් වෙන්න නම් ඉස්සෙල්ලාම අප ඇති කරගatiya යුතු පසුබිම මොකක්ද කියන එක. ඇත්තටම තාම හොඳ ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේ මුලින්ම පෙන්වුවේ. ඇත්තටම බෞද්ධයා කියලා කියන්නේ අවබෝධයක් කරා යන කෙනෙක්. නිකම්ම නිකං ගතානුගතිකව ගමනක් යන කෙනෙක් නෙවෙයි. බෞද්ධයා කියලා කියන්නේ සැබවින්ම සැබෑම අවබෝධය කරා යන කෙනෙකුද්දලේ. ඉතින් අතර මේ බෞද්ධකම ඇති කරගන්න මේ අවබෝධය කරා යන්න තිසරණයක් සහිතව තමයි අපි මේ ගමන යන්නට ඕන. තිසරණය කියලා කිව්වේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ රත්නත්‍රයේ සරණ පිහිට තබාගෙන තමයි අපි මේ ගමන යන්න ඕන. ඒක අපි පැහැදිලි කරන්නම්. ඇත්තටම දැන් අපි ගත්තොත් අද පංච සීලය කියන එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියක් බවට පත් වෙලා තියෙනවා. නමුත් බෞද්ධයන්ට ලැබෙන වාසිය එක නෙවෙයි දැන් බෞද්ධ සිල් ආරක්ෂා කරනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝයා සරණ ගිහිල්ලා තමයි ඒ ශික්ෂාපද ආරක්ෂා කරන්නේ. ඒ ඇත්තටම මේ සරණා ගමනයේ තියෙන වටිනාකම මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒක ලොකුවට කතා කරන්න පුළුවන් ලොකු විශයක්. අපේ හාමුදුරු විශේෂයෙන්ම ඇහුවා මේ බෞද්ධයා එතනින් අපි පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ බෞද්ධෙක් වෙන්න මේ ප්‍රවේශය. ප්‍රවේශය ගැන හිතුවොත් අපේ හාමුදුරනේ දැන් අපි අපේ මේ සාකච්ඡාව ආරම්භ කරනකොටම ඒ දේ ඉස්මතු කළා. ඒ දේ අපේ හාමුදුරුව විශේෂයෙන්ම ඉස්මතු කළා. ඒ තමයි සත්පුරුෂ ගුණය. දැන් ඇත්තටම අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ගැන අපේ හාමුදුරුව සිහිපත් කිරීමම ඒ සත්පුරුෂ ගුණය මතුවෙච්ච අවස්ථාවක්. ඒකට මේ මහා සාකරයක් වැනි මේ ධර්මයේ කරා යන්නට අපිට අත්‍යවශ්‍ය දේ තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඇත්තටම කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව අපිට ගමනක් නෑ. අපි සරලවම පටන් ගත්තොත් අපේ ඡන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතින් අද අපේ රටට ලොකු අත්තුවක් සම්පතක්. දැන් බලන්න ඔබ වහන්සේගේ ජීවිතේ දැන් මගේ ජීවිතය ගත්තොත් අපි දෙන්නගේම ජීවිත අපි ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් ඇත්තටම අපිට මතක් වෙන අපිට මේ තැනට එන්න අපිට පිහිට උනේ කවුද කියලා. ඒ කාන්තෙන් අපිට පිහිට උනේ සත්පුරුෂයෙක්. හිතන්න අපි දෙනමතම මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණ නැත්නම් අද අපි කොහේ ඉඳීද? එහෙමනම් අද අපට මේ විදිහට ධර්මයේ කතා කරන්න, අපේ ජීවිතයේ ධර්ම සැපේ ළඟා කරගන්න මේ කිසිම දෙයක් අපට ලැබෙන්නේ නැහැ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණ නැත්තම්. එහෙමනම් මේ බෞද්ධයෙක් වෙන්නට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය සරණ ගිහිල්ලා පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ධර්ම ඉස්සරහට යන්නට අත්‍යවශ්‍යම සාධකේ තමයි කල්යාණ මිත්‍ර සම්පස්තිය. එහෙම. එතකොට අපේ හඳුරන්නේ දැන් මට මතක් වෙනවා මේ වෙලාවේදී එක්තරා අවස්ථාවකදී ආනන්ද හාමුදුරුව පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවනේ ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මේ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනයේ මත නේද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ පිළිතුරුනේ මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ආනන්ද හිම කියන්නේ එහෙම කියන්නේ. මේ ශාසනයෙන් අඩක් නෙවෙයි මේ ශාසනයම සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනයේ මත එතකොට කල්යාණ මිත්‍රයෙකුගේ අසුර ලැබෙන්නේ නැත්නම් ඒ කෙනාට මේ ධර්ම මාර්ගයේ විවර වීමක් වෙන්නේ නැහැ. එතකොට අපේ හාමුදුරුවෝ පැහැදිලි කළා බෞද්ධයෙක් වෙන්නට නම් තෙරුවන් සරණ යන කෙනෙක් බවට පත් වෙන්න ඕන. යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පිළිබඳව ಗುಣ දැනගෙන හොඳට අවබෝධයෙන් යුක්තව සරණ යනවා නම් අන්න ඒ සරණ යාමෙන් තමයි ආගේ බෞද්ධයාගේ බෞද්ධකම ආරම්භ කරන්නේ. එතකොට අනිත් කාරණාව තමයි ඒ තෙරුවන්ගේ ಗುಣ දැනගන්න තෙරුවණක් ලෝකේ පහළ වෙලා තියෙන්න ඕන. ඒතර තෙරුවන් අතරින් පළවෙනි රත්නයනේ බුද්ධ රත්නය කියන්නේ. ඒතර බුද්ධ රත්නය කියලා කියන්නේ ලෝකේ පහළ වෙච්ච අසහායම කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට අන්නේ ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ඇතිව කටයුතු කිරීමට ඔබ අපි හැමෝම වාග්ය සම්පන්න වෙලා තියෙනවා. මොකද මේ බුද්ධෝත්පාද කාලයක තමයි අපි හැමෝම උපදලා ඉන්නේ. ඒතර හාමුදුරනේ අපි අහලා තියෙන මේ බෞද්ධයා කියලා කියන්නේ බුද්ධිමත් කෙනෙක් කියලා. අවබෝධයට පත්වීම සඳහා වෑයම් කරන එහෙම නැත්නම් අවබෝධයට පත් වුණ පුද්ගලයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. එතකොට හාමුදුරනේ මොනවද අවබෝධ කරගන්නේ? ඒ අවබෝධය කරා ගමන් කරන්නට මූලිකවම උපකාර වෙන දේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කළොත්. ඇත්තටම මේ අවබෝධය කරා යන්නට දැන් අත්‍යවශ්‍ය වෙන දේ ඇත්තටම මේ ධර්මයේම තමයි. එහෙමයි. දැන් අපි බැලුවොත් දැන් කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ? එහෙමයි. කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන එකම දේ තමයි ශ්‍රී සද්ධර්මය. දැන් මේකේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමැති කල්යාණ මිත්‍රයා ලෝකේ පහළ වුණේ නැත්නම් අපිට මේ ශ්‍රී සද්ධර්මය අහන්නටවත් අවස්ථාවක් ලැබෙන්නේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම මේක පුංචි සංවේදී අවස්ථාවක් මතක් කරන්නම්. දැන් කාශ්‍යප බුද්ධ ශාසනය. කාශ්‍යප බුද්ධ ශාසනයේ පවතින කාලේ අපේ ගෞතම බුසතාණන් වහන්සේ ඉපදුනේ ජෝතිපාල කියන නමෙන්නේ. ඉතින් එතුම ඒ බුසතාණන් වහන්සේට යාළුවෙක් හිටියා ජටිකාර. ඒතර මේ දෙන්න බොහොම මේ ඉන්දියානු සමාජය අතටත් තියෙන දෙයක් මේ කුල ભેදේ. එතකොට ගටිකාර බොහොම පහත් කුලේ ජෝතිපාල උසස් කුලේ. මේ දෙන්න කොච්චර යාළු වුණත් නාන්න ගියත් දැන් ගතිකා චෝතිපාල උඩවලේ නානවා නම් පහළවලේ තමයි ගතිකාරණා. දවසක් මේ ගතිකාරට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහුවා. මුණ ගැහුණාම බණ අහන්න ලැබෙනවා. ඉතින් මෙයා හිතනවා මගේ යාළුවාටත් මේක මම කියවිලා කියන්න ඕන. ඉතින් ජෝතිපාලට ඇවිල්ලා කියනවා අද මට හම්බුණා ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන කෙනෙක්. අපි මෙච්චර කාල මේ පැලැත්තට දා වෙනම ගමනක් අපි ගිහිල්ලා තියෙන්නේ. නමුත් ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන උත්තරයක් අද හම්බුණා. ඉතින් හැම විස්තර ඉතින් හිස මුදු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක්. ඒ වෙලාවේ ජෝතිපාල කියන අනේ ඔය හිස මුඩු ගහපු ශ්‍රමණයව බලන්න මට යන්න බෑ. ළඟට බුදු වෙන්න ඉන්න කෙනා. සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරුපු උත්තමයා. පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරපු උත්තමයා. බුදුරජාණන් වහන්සේලා 26 නමකගෙන් විවරණ ලැබපු උත්තමයා. යන්න බෑ කිව්වා. ඉතින් දෙවෙනි පාරක් කිව්වා තුන්වෙනි පාරක් ප්‍රතික්ෂේප කළා. ඊළඟට දවසක් නාන්ද ගිහිල්ලා කුණ්ඩෙන් ඇදලා යමන් කියලා කිව්වා. ඒ වෙලාවේ ජෝතිපාල කල්පනා කළා මම නාන වලකින්වත් නාන්න නැති මිනිහා. අද මගේ කොණ්ඩෙන් අදින්න මෙයාට කොහොමද හයියක් ආවේ? හිතුවා ඔය කියන ශ්‍රමණයන් වහන්සේ මහ බලගත කෙනෙක් වෙන්න ඇති කියලා බලන්න කියලා. දැක්ක ගමන් පැහැදුනා බණ ඇහුවට පස්සේ ඒ වෙලේම තීරණය කරා පැවිදිය. අන්තිමට ඒ උත්තරයට තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පේම මං වගේම ගෞතම නමින් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන උත්මයා කියලා විවරණ ලැබුණා. ඉතින් ඇත්තට දැන් මෙතනින් තේරෙනවා මේ කල් මේ අවබෝධයක් කරා යන්නට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කතරම්නම් වැදගත් වෙනවද? කතරම්නම් වැදගත් වෙනවද කියලා. ඊළඟට තව දෙයක් තමයි දැන් මෙතන මතක තියාගන්න ඕන. අපේ අය දැන් මේව අහනකොට හරි පුදුමයිනේ. මේ බුදුරජාණන් වහන්සේලා 27 නමක් 26 නමක් දැකලා විවරණ ලබාගෙන ආර්මයේ ධර්මයන් 36 ආකාරයකට සම්පූර්ණ කරගෙන හරි පුදුමයිනේ බුදුරජාණන් වහන්සේ නමක් දකින්න යන්න බෑ කිව්වේ කියලා හිතෙන්න පුළුවන්. මෙන්න මේකෙන් තේරුම් ගන්න මේ සංසාරය කියන්නේ අන්න එහෙම එකක්. අපි දෙන්නම දැන් මහණදම් පිරුවට අපි හිතුවත් අපි දැන් මේ ජීවිතයේ හොඳට මහණදම් පුරනවා. ඊළඟ ජීවිතෙත් අපි හාමුදුරුවෝ කියලා හිතුවට එහෙම හිතන්න අමාරුයි. ඒක කල්යාණ මිත්‍ර සම්පත්තියක් අවශ්‍ය කරනවා. ඒක දැන් අපේ හාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙට මේ අවබෝධය කරා යන්නට ප්‍රවේශයක් හදාගන්නට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ලැබෙන ඒ ශ්‍රී සද්ධර්මයෙන් ලැබෙන පිටුවහාල මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි හඳුරන්නේ දැන් අවබෝධයේ මූලිකවම අපි අවබෝධය කියලා කියවහම චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය තමයි මෙතෙන්දී අදහස් වෙන්නේ යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වෑයම් කරනවද අවබෝධ කරගන්න ගත්තාද ඒ තැනත්තාට බෞද්ධෙක් වන්නට අවකාශ තියෙනවා. ඒතොර ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට නම් ධර්මයට සමීප වෙන්න ඕන. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයට. ඒතොර ඒ ධර්මය ලෝකේ පහළ වෙන්නේ සම්මා අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති උතුම් කල්යාණ මිත්‍රයෙක් පහළ වෙච්ච නිසා. එතකොට මට හිතෙනවා ප්‍රහාණරේ අර ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්කම ධර්මයේ පහළ වුණා. ඒ තුළම මිනිස්සුන්ට ධර්මය ගැන දැනුවත් වෙන්න අවකාශ ලැබුණා. ඒත් එක්කම මිනිස්සු බණ අහලා ඉවර වෙලා සත්‍ය අවබෝධ කර ගැනීමේ මාර්ගයේ යෙදෙනවා. අන්න ඒ අය තමයි බෞද්ධ කියන නමින් හඳුන්වන්නේ. බෞද්ධයා කියලා කියන්නේ බුද්ධිමත් කෙනෙක්. අවබෝධයටපත් වෙච්ච කෙනෙක්. සාමාන්‍යයෙන් අපි අවබෝධයටපත් වෙච්ච අයට කියන සාමාන්‍ය පොදු නමක් එන්නේ තමයි බුද්ධ බුදුවරු ඉන්නවා වර්ග තුනක් අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ ක්‍රම වේද අනුව බුදු පසේ බුදු මහරහත් කියලා අපි කියන තුන්තරා බෝධිය කියලා. එහෙම නැත්නම් බුද්ධ පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ. ඒතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි දන්න අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට තමයි පච්චේක බුද්ධ කියන්නේ. ඊළඟට අරහන්ත බුද්ධ කියන්නේ රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන අදහසින් බුද්ධ කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට අන්නේ අවබෝධ මාර්ගයේ යෙදී සිටින කෙනා තමයි බෞද්ධයා කියලා කියන්නේ. එතකොට අපි හාමුදුරුවෝ මෙතෙන්දී විශේෂ දෙයක් ඉස්මතු කළා. බලන්න සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේම පෙරම් පුරපු අර උත්තමයාට අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බුදුහාමුදුර ළඟට යන්නට සිත් පහළුනේ නැහැ මිත්‍යා දෘෂ්ටිය තිබුණා කියන එක. ඒට හේතුවක් තමයි මේ ඒ වෙනකොටත් උන්වහන්සේ බෝධිසත්වෙක් තමයි. නමුත් මාර්ගඵල අවබෝධයටපත් වෙලා තිබුණේ නැහැ. එතකොට දැන් මේ පඤ්ඤාසිරි හාමුදුරුවෝ මායි අපි බෞද්ධ භික්ෂුන් වහන්සේලා. මේ එතකොට මම මේ මාර්ගඵල අවබෝධයකටපත් වෙලා නැහැ. මම හිතනවා අපේ හාමුදුරුවෝත් එහෙම නැතුව ඇති කියලා. ඉතින් අපි දෙන්නාගේම වෑයම උත්සාහය ඒ සඳහා තමයි. ඉතින් අපි මාර්ගඵල වේකටපත් උනේ නැතුව අපවත් වුණොත් ලබන ආත්මේ අල්ලාහ් අක්බර් කියන්නත් පුළුවන්. ඒ නිසා අපිට නිශ්චිතවම සහතිකයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ මම මැරිලා නම් අපාය යන්නේ නැහැ මම මැරිලා මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නේ නැහැ කියන සහතිකය දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ උතුම් මාර්ගඵල අවබෝධයට අනුගාමී සෝවන් ඵලයටවත් පත් වුණාට පස්සේ එතකොට මෙන්න මේ කියන මාර්ගඵලයන්ට පත්වීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර. හාමුදුරනේ සාමාන්‍යයෙන් දින ගොඩක් අය කියනවනේ මේ එයා මගේ කල්යාණ මිත්‍රයා ඌන රණ්ඩුවකට මාත් එක්ක ඉන්නවා. මාව අපහැරලා යන්නේ නැහැ. මේ දුකේදී සැපේදී ළඟ ඉන්නවා. මේ එයා තමයි මගේ කල්යාණ මිත්‍රය පොඩි පරහකට දෙන්නේ ආගමේ කෙනෙක් කියලා එහෙමත් කියනවා. ඒතර මේ අන්‍යාගමික අයට මේ බෞද්ධ දර්ශනයට අනුව අපේ මේ බොදුනු පිළිවෙත පෙන්වලා දී හැකි කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන් දාන්දරනේ. ඇත්තටම සැබෑම කල්යාණ මිත්‍රෙක් වෙන්න බෑ මිත්‍රෙක් වෙන්න පුළුවන්. එහෙමයි. හොඳ සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. අපි මේ කල්යාණ මිත්‍ර කියන නම නැත්නම් මේ වචනය ඇත්තටම තථාගත ධර්මයේ තුලින් विद्यमान වෙන උතුම් වචනයක්. ඇත්තටම වෙන ආගමක ඒ වගේ අවංක ඇත්තට සීලවන්ත ඉතින් අවස්ථාවේදී මේ උපකාර කරන ඒ හොඳ මිත්‍රයෝ. හැබැයි සැබෑම කල්යාණ මිත්‍රයා සංග්‍රහ කරන්නේ ධර්මය. ඒ නිසා දැන් ඇත්තටම කල්යාණ මිත්‍රයා ගැන අපේ සම්හන්සේ මතක් කළේ අර දැන් එතන දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට ඇතිවිච්ච අර සංකල්පනාව මේ ශාසනයෙන් භාගයක්. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනයෙන් භාගයක් නෙවෙයි මුළු සම්මා සම්බුද්ධ ශාසනය රඳා පවතින්නේ මේ කල්යාණ මිත්‍ර ඇසුර තුළ. එහෙමනම් ඇත්තටම අපි ඔය අපේ ස්වාමීන් වහන්සේ ආපු ප්‍රවේශය හොඳයි. අපි මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයත් චුට්ටක් අපේ සදහැවතුන්ට පැහැදිලි කිරීම වටිනවා. එහෙනම් කල්යාණ මිත්‍රයා හඳුනගන්න ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් කල්යාණ මිත්‍රයා අපි මුලින්ම ගත්තොත් රසත්පුරුෂ වදුකා සූත්‍රය එහෙම තියෙන එක පිළිවෙතක්. තවත් සූත්‍රවල තවත් තවත් ක්‍රම තියෙනවා. අපි අසත්පුරුෂ වදුකා සූත්‍රය ගත්තොත් ඒක බොහෝම පහසුවෙන් මේ කල්යාණ මිත්‍රය හඳුනගන්න බුදුරජාණන් වහන්සේ මෙම්මක් දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ කල්යාණ මිත්‍රයාත් අසත්පුරුෂයාත් හොඳට තේරුම් ගන්න ඕනේ. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි නිතරම අනුන්ගේ අගුණ කියනවා. එයාට අපි සමාජය ගත්තාම නිතරම කාගේ හරි අපිට එකතු වුණාම බලන්න. එහෙම කාගේ හරි වරද්දක් වරද්දක් කතා කරන්නේ. මම මේ වෙලාවේ ඉතින් එහෙම කිව්වට කමන්නේත් නෑ. අපේ <laughs> චන්දකිත්ති ස්වාමීන් වහන්සේ කියන අපේ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා මම දකින දෙයක් තමයි චන්දකිත්ති හාමුදුරුවෝ කාගේවත් වැඩිය වැරදි කියන්නේ නැහැ කියලා. ඉතින් අපේ සම්හස නමක්. ඉතින් මම ඒකත් මේ වෙලාවේ මතක් කළේ. එතකොට ඇත්තටම අසත්පුරුෂයාගේ ප්‍රධානම ලක්ෂණය තමයි කට ඇරියොත් කාගේ හරි දෝෂයක්. එහෙම පුද්දලෝ ඉන්නවා. ඊළඟට කවුරු හරි ඇහුවොත් කාගේ හරි වරද්දක් පිළිබඳව එයාට ඊට වඩා දෙයක් නැහැ උඩ පැන පැන කියන සතුටෙන් කියන. එහෙමයි. මේ අසත්පුරුෂයා කිසිම දවසක කාගවත් ಗುಣ වර්ණනා කරන්නේ නැහැ. ගුණයක් කියන්නෙම නැහැ. එහෙන් පුජ්‍යලිය අද සමාජයේ ඉන්න ඕන තරම්. ඊළඟට කවුරු හරි කිව්වොත් "හවලා හොඳයි නේද? එයා බොහොම පරිත්‍යාගශීලී නිහතමානී නේද? ඕව අපි කොහොමද දන්නේ? මම මොකට කරනවද කියලා කවුද දන්නේ?" ඒක කොහොම හරි වහන්න. ඒකට කියන්නේ මොකද්ද? ಗುಣමකුකම. ಗುಣමකුකම. මේ ಗುಣමකුකමෙන් යුක්තයි මේ අසත්පුරුෂයා. ඔන්න අසත්පුරුෂ ලක්ෂණ. එහෙයි. ඉතින් දැන් අද මේ සමාජය ගත්තොත් මේක අහන කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මෙහෙම පුජ්‍යලයෝමනේ ඉන්නේ කියලා. බහුතරයක්. බහුතරයක්. හැබැයි අපි ඒ වෙලාවට කල්පනා කරන්න ඕනේ ආ යා හොඳ නෑ මෙයා හොඳ නෑ කියලා ඒ කොහොම අතහැරලා දාන්න අපිට බෑනේ. නමුත් අපි තේරුම් ගන්න ඕන මෙයා ඒකාන්තයෙන් අසත්පුරුෂයෙක් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට සත්පුරුෂයාගේ ස්වභාවය තමයි සත්පුරුෂයා නිතරම අනුන්ගේ අගුණ කතා කරන්නේ. අගුණ කතා කරන්න කැමති නෑ. කවුරු ඇහුවොත් ඔහොම තමයි වගේ ඇති. සසර හැටි ඉතින් අපිත් ඔයගොල්ලෝ අඩුපාඩු තිබිලා තියෙනවා. ඒ හැබැයි යාගේ තුරුගුණේ තිබ්බට මෙන්න මේ වගේ ගුණ මම දැකලා තියෙනවා. අරක ෂේප් කරන්න තමයි කියන්නේ ඒක එක්තර ඉස්මතු කරන්න කැමති නෑ. ඊළඟට කාගේ හරි ගුණයක් කතා කරන්න සත්පුරුෂය හරි කැමති. ඊළඟට ඇහුවොත් නොසඟවා එයාගේ ಗುಣ කියනවා. එහෙනම් පුද්ගලයා ඇත්තට මේ සමාජයේ ඉන්නවා. ඉන්නවා. එතකොට මෙන්න මේක දැන් මේ බුද්ධ වචනේනේ මම මේ මතක් කරේ. දැන් මගේ අදහසක් නෙමෙයි තථාගතයන් වහන්සේ වදාළ දේශනාව. එහෙමනම් අපට මේක හොඳ අත්දැකලා සත්පුරුෂයත් අසත්පුරුෂයත් හොයාගන්න. ඊළඟට විශේෂයෙන්ම මේ සත්පුරුෂයා සිල් ගුණ පුරන්න කියලා දෙනවා. ඊළඟට මේ සත්පුරුෂයා දන් දෙන්න කියලා දෙනවා. ඊළඟට මේ සත්පුරුෂයා භාවනා කරන්න කියලා දෙනවා. ඊළඟට මේ සත්පුරුෂයා නිතරම ධර්මයේ කතා කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේ නියම කල්යාණ මිත්‍රයා. අපි තථාගත ශාසනයේ ශ්‍රාවකයන් හැටියට යන භික්ෂුන් වහන්සේලා හැටියට ශ්‍රාවකයෝ හැටියට මේක කියනව නෙවෙයි. හැබැයි නියම කල්යාණ මිත්‍රයා ඉඳින්නේ නම් මේ ශාසනය තුළ තමයි. එහෙමයි අපේ හැඳුරන්නේ මේ ශාසනයෙන් බැහැර හොඳ යාළුවෝ ඉන්න පුළුවන් හිත හොඳ මිනිස්සු ඉන්න පුළුවන් ඒ වගේම මේ ශාසනයෙන් බැහැරව මැරිල සුගතිගාමි වෙන අයත් ඉන්න පුළුවන් අනිවාර්යෙන් ඉන්න. දැන් අපි හන් නියමයක් තියනවද මැරිලා සුගතිය යන්නේ බෞද්ධයෝ විතරයි අබෞද්ධයෝ අන්‍යාගමිකයෝ හැමෝම මැරිලා අපාය යනවා කියලා එහෙම නියමයක් නැහැ. ධර්මයේ තුල නම් එහෙම කතාවක් නැහැ. ඒ කියන්නේ අන්‍යාගමිකයන්ටත් හොඳ දේවල් කරන්න පුළුවන්. ආගමික දෘෂ්ටිය වෙනස් වුණාට දානය හොඳයි කියලා හිතන, සීලය හොඳයි කියලා හිතන, ඒ වගේම අපේ මේ නිර්වාණගාමී භාවනා මාර්ගයේ නොඋනත් එදිනෙදා අධ්‍යාත්මික සුවය සඳහා භාවනා කරන කරුණාවෙන් මෛත්‍රියෙන් අනිත් අයට සලකන උදව්පකාර කරන අය සිටිනවා. ඒ වගේම නිවන පිළිබඳව නිසි දෘෂ්ටියක් නැතත් අපේ හාමුදුරුවෝ කියපු විදිහේ ලක්ෂණ තියෙන මේ අයත් ඉන්නවා අනිත් ආගම්වලත් නේද? අපි දැන් උදාහරණයකට ගත්තොත් හොඳ කියන අය නේද? අගුණ කියාගෙන එනකොට ඒක වළක්වන අය එහෙමත් ඉන්නවා. හැබැයි ඒ අයට අර ශ්‍රද්ධා මාර්ගයේ වැඩිලා නැහැ. වගේ නිර්වාණ ගාමී මාර්ගයේ වැඩිලා නැහැ. ඒව කරන්නේ නිවන ඉලක්ක කරගෙන නෙවෙයි. නෙවෙයි. ඒක ඇත්තටම හඳුන්නේ අපි හොඳ තැනක් දෙන්න ආවා. දැන් අපි ජීවිතයේ පිළිබඳව උනත් ගත්තාම ජීවිතයේ පිළිබඳව උනත් ගත්තාම ඉතින් බටහිර ජාතිකයෝ මේ හැමෝම නෙමෙයි සමහරුන්ට පුදුම අවබෝධයක් තියෙනවා. ධර්මයේ කියලා දෙයක් දන්නේ නැහැ. ඉතින් බැඳීම් පිළිබඳව ගත්තොත්, ලෙඩක් දුකක් පිළිබඳව ගත්තොත්, ඒ අවස්ථාවල සැබෑම බෞද්ධයෙක් විදිහට එයාත් හැසිරෙනවා. සහ විනයානුකූල ශික්ෂණය නේද අපි? විනයානුකූල ශික්ෂණය. පොලිමකට ගිහින් ඉන්න හැටි. <laughs> දැන් අපි ගත්තොත් මේ මම විශේෂයෙන් මේක මතක් කරන්න අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ඉන්න කාලේ වහන්සේ ඇමරිකාවේ ඇන්ඩර්සන් ඔව් ඇන්ඩර්සන් කෙන්ඩෝ hali ප්‍රතිකාර ගත්තා. ඉතින් ඒ වෙලාවේ ඇත්තට මට හරි පුදුම අත්දැකීමක් ලැබුණා. එහෙම. ඒ අත්දැකීම තමයි ඇත්තටම මේ සුදු අය ලෙඩ වෙලා ඒකේ ලොකු ස්පිරිතාලයක් රෝගීන් 30000ක් විතර ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඉතින් ඒ සුදු අයගේ දැක්ක විශේෂත්වයක් තමයි මම හැමෝගෙම නෙවෙයි මම මට ඒ දකින්න ලැබිච්ච අය. ඒ අය මේ මේ ලෙඩේ හොඳට තේරුම් අරන් තියෙනවා. එහෙම. දැන් මොකද දැන් අපි දවස් දෙකක් යනකොට ඉතින් ඒගොල්ලෝ හිතවත් වෙනවා සාමාන්‍ය. ඒ උදේ දැක්කහම hi good morning කියලා ලෙඩා. ඒක. ඉතින් ඇත්තටම කෙසේක ශරීරයක්. ඉතින් මේ බොහෝ භයානක තත්ත්වෙ ඉන්නේ. එහෙම. දවසක් ඒ රෝහලේ කොරිඩෝ එකක් වෙන තියෙක මම ඇවිදගෙන යනකොට දෙන්නේ කයියෙන් hina වෙනවා. ඉතින් මම ටිකක් ඔළුව දාලා බැලුවා එතන ලෙඩ්ඩුන්ට ව්‍යායාම කරන්න තියෙන තැන. ඒ තැන මම දැක්කා එක මේ ලෙඩ්ඩු දෙන්නෙක් විසිලුවක් කරලා හයියෙන් hina වෙනවා. ඉතින් ඇත්තට මේ ලෙඩ්ඩු දෙන්නා එක පැත්තක් මේ කම්බුලේ පැත්තක් අයින් කරලා බොහොම කෙට්ටුයි අර සීලයින් බෝතල් දෙක අතේ තියාගෙන අර මේ ව්‍යායාම කර කර hina වෙනවා. ඉතින් අපේ රටේ අපේ බෞද්ධයන්ට මෙච්චර ධර්මයක් ලැබිලා දැන් අපි පිළිකාර වලට පිරිත් ටිකක් කියන්න ගියාම අඬනවා අඬනවා ඉතරයක් නෑ. අපි මෙහෙම දේ කරලා තියෙනවා. අපි මේක කනගාටුවෙන් වුණත් මේ දේ කියන්න ඕන. අපි පන්සල් හදලා තියෙනවා, අපි දන් දීලා තියෙනවා, අපි මේක කරලා තියෙනවා, අරක කරලා තියෙනවා. ඇයි අපිට මෙහෙම වුනේ? කියලා මේ මේ පංචස්කන්ධේ නැත්නම් අපි මේ ශරීර කූඩුව පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව ඇත්ත වැළපෙනවා. නමුත් අර ඇත්තන්ට කිසිම ධර්මයක් නැහැ. ඒ ඇත්ත බොහොම හොඳට මේ අර බොහොම සාමාන්‍ය සැහැල්ලු කියන ලෙඩේ තේරුම් අරගෙන. එහෙම. මෙහි පිළිකාවක් ඇද්දමොත් මුළු පවුලටම පරම්පරාවටම ඒක හැදෙනවානේ. එහෙම. නමුත් ඒ ඇත්තන්ට දැන් බැඳීම් වුණත් ඒ වගේ අත්දැකීම් ඕන තරම් තියෙනවා. ඒ ඇත්තන්ට මේ අපේ අයට තරම් ඒ අත්දැකීම් මේ ඒ බැඳීම් සැහැඬ අඩුයි. ඒ වගේ කෙනෙකුට හොඳ කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර ලැබුණා නම් මේ නිවන් මගේ බොහොම ඉක්මනට අනිවාර්යයෙන්ම ඒ ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය හරියට ලැබුණා නම් අනිවාර්යයෙන් මේ ඇයට මේ කෙලවර දක්වාම යන අවස්ථාව තියෙනවා. එහෙමයි. අපි හඳුරු ඉතාම මනවින් මේ කල්යාණ මිත්‍රයෙකු සතු ගුණාංග ලක්ෂණ පැහැදිලි කළා. දැන් අපි සඳහන් කළානේ මේ ශාසනයෙන් බැහැර කල්යාණ මිත්‍රයෝ හොයාගන්න අපහසුයි කියලා. එක්තරා තැනක තියෙනවා අපි හඳුරන්නේ සූත්‍ර දේශනාවකම කල්යාණ මිත්‍රයාගේ ප්‍රධාන හඳුරු මතක් කළා ලක්ෂණ ටික. පළවෙනි ලක්ෂණය තමයි කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. ශ්‍රද්ධාවෙන් යුක්ත කල්යාණ මිත්‍රයා තමන් ඇසුරු කරන අයව ශ්‍රද්ධාවේ පිහිටුවනවා. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ අපේ හඳුරන්නේ මූලික තුනුරුවන් කෙරෙහි ඇති කරගන්න ලබන විශ්වාසයනේ කරුණ අවබෝධයෙන් ඇති කරගන්න විශ්වාසයනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝත්වයේ පිළිගැනීම, ඊළඟට ධර්මයේ පිළිගැනීම, ආර්ය මහා සංඝරත්නයේ ධර්ම අනුගමනය කිරීම තුළින් විමුක්තිය සාධනය කරන පිරිසක් කියලා පිළිගන්න එක තමයි ශ්‍රද්ධාවේ ප්‍රධාන ලක්ෂණය. එතකොට ශ්‍රද්ධාව තියෙන්නේ අපි හඳුරන්නේ බෞද්ධයෙකුට විතරයි. නේද? එතකොට පෙරවන් සරණ ගිය එක්කෙනා බෞද්ධයෙක්. එහෙනම් ඒ අනුව කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ බෞද්ධයෙක් කියන එක එතනින්ම අපිට තහවුරු වෙනවා. එතකොට කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන ගමනේම අන් අයටද ශ්‍රද්ධාව ඇති කරවීම සඳහා වැඩ කරනවා. ඒතර මේ ඇත්තටම අපි පවසන්න ඕන බෞද්ධ නාලිකාව එක්තරා විදිහක සුවිශේෂ කල්යාණ මිත්‍රෙක්. අපේ කුසල ධම්මහාරාගේ කල්යාණ මිත්‍ර භාවය වගේම මේ තරුණ දරුවන් මේ කාර්ය මණ්ඩලයේ හැමදෙනාම හරිම වාසනාවන්ත එක්තරා විදිහකින් දවසකට බණ කීයක් නම් ඒකට අහන්න ලැබෙනවද? ඒ වගේම මේ කරන හැම කාර්යයක්ම ඒ අය කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන ශ්‍රද්ධාව පෙරදරි කරගෙන කරනවා. ඉතින් ඒ තුල එයාලගේ ශ්‍රද්ධාවත් අනිත් අයගේ ශ්‍රද්ධාවත් වැඩි දියුණු කරන්න යාළ දායක වෙනවා. එතකොට කල්යාණ මිත්‍රයාගේ එක් ලක්ෂණයක් ඒක. ඊළඟට කල්යාණ මිත්‍රයා සීල ගුණයෙන් යුක්තයි. Taman සිල්වන්ත වෙනවා වගේම අනිත් අය සිල්වන්ත වෙන්නත්. ඒ අය මෙහෙවනවා. දැන් අපේ හාමුදුරුවෝ සිහිපත් කළා දැන් ගටිකාර බ්‍රාහ්මණයගේ කතාවේ මේ ජෝතිපාලව කොණ්ඩෙන් ඇදගෙන ගියා කියලා. නේ ඊට කලින් අපි හන්දර මම අහලා තියෙනවා මේ ඇදගෙන හිටපු සරමෙන් ඇද්දලා. සරම ගලවලා අතටත් ආවේ කියන්නේ නෑ. ඊට පස්සේ තමයිලු මේ කොණ්ඩෙන් ඇදලා ගියේ. ඉතින් අර පහත් කුලයක එක්කෙනෙක් ඉහළ කුලයක එක්කෙනෙක්ගේ කොණ්ඩෙන් අල්ලලා අදිනකොට තමයි ගැස්සීලා ගියේ මේ මිනිස්සු ඇයි මෙච්චර මාව මට මෙහෙම කතා කරන්නේ කියලා. ඉතින් මේ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ. ඒක අපි මම අහලා තියෙන තවත් එකක් තමයි කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා මොනවද කියන්නේ? නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දසින නිග්ගයිහ වාදීන් මේධාවින් තාදිසං පණ්ඩිතම් භජති. නේද? සමහර අය තමන්ගේ අසුරු කරන අය වැරදි කරාම දුස්සීලකම් හිම කරාම නොගැලපෙන දේවල් කරාම බනිනවා දොස් කියනවා නිග්ගයිහවාදීන් නේද නිග්‍රහ කරලා පෙන්වලා දෙන්නේ එතකොට ඒ එහෙම පෙන්වලා දෙනකොට අපි මොකද කරන්න ඕන ඒක නිධානයක් පෙන්වලා දෙන්නේ හා සමානව කල්පනා කරලා කටයුතු කරන්න ඕන එතකොට හාමුදුරනේ ඔන්න ওই විදිහට සීල ගුණයෙන් යුක්ත වෙනවා ඊළඟට ත්‍යාගී ගුණයෙන් යුක්ත හාමුදුරු මතක් කළා කල්යාණ මිත්‍රයා බොහොම පරිත්‍යාගශීලී ගාමිතයට දෙන්න පුරුදු කරනවා. ඊළඟට සම්මා දිට්ඨියෙන් යුක්ත කල්යාණ මිත්‍රයා ප්‍රඥාව දිනු කරගන්න සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්න අනිත්‍යයට උදව් උපකාර කරනවා. එතකොට හාමුදුරනේ මෙන්න මේ කල්යාණ මිත්‍ර ලක්ෂණ තියෙනවනේ යම් කිසි කෙනෙක් ගාව. එයා හැබැයි කල්යාණ මිත්‍ර ඒ ලක්ෂණ පිළිදන්නේ නියම බෞද්ධයෙකුට පමණයි. ඒ අනුව මේ කල්යාණ මිත්‍රව ඉන්නේ මේ ශාසනය තුල පමණයි කියන එක අපි අවධාරණය කර ගන්න ඕන. ඒත් එක්කම අනිත් ශාසනවල පරිබාහිර ආගම්වල හොඳ සත්පුරුෂයෝ හොඳ මිනිස්සු හිත හොඳ අය ඉන්න පුළුවන්කම තියෙනවා කියලා අපි කල්පනාවට ගන්න ඕන. ඒතකොට අපි හඳුරන්නේ කොහොමද මේ කල්යාණ මිත්‍රයා සම්මාදිට්ඨියක් ඇති කරගන්නේ? ඇති කරගෙන කොහොමද අනිත් අයට මේ ධර්ම මාර්ගය පිළිබඳව සම්මාදිට්ඨිය කියන්නේ මෙතෙන්දී මොකක්ද? මේ බෞද්ධ ප්‍රතිපදාවට ප්‍රවේශ වීම සඳහා කොහොමද අපි ඒක භාවිතා කරන්නේ? ඇත්තටම දැන් අපි උතන හොඳම පිළිතුර තමයි කල්යාණ මිත්‍රයා තුලින් මේ ධර්මයේ කරා යන පිළිවෙලනේ අපේ විශේෂයෙන් නැහැවේ. එහෙමයි. ඒ ඇත්තටම රවිජ්ජා සූත්‍රේ අපි මෙතනට ගත්තොත් ඒ සූත්‍ර දේශනාව අනුව අපිට තේරෙනවා මේක කොහොමද මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉස්සරහට යන්නේ කියලා. ඒ ඇත්තටම දැන් කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන්නේ මොනවද? සිය සද්ධර්ම. ඉතින් ඇත්තටම සද්ධර්මයේ දැන් මේ නාලිකාව ඔස්සේ වුණත් මේ සද්ධර්මයේ කොච්චර ඇහුණත් වැඩක් නැහැනේ. මේ ධර්මය අහලා දැන් නිකන් ඔහි ඇහුණට වැඩක් නැහැ. එහෙම. ඒ ධර්මය අපි හිතට අරගෙන ටිකක් මෙනෙහි කරලා ඒ තුලින් ශ්‍රද්ධාවක් අපි ඇති කරගන්න ඕනේ. එහෙම. දැන් ඔන්න දැන් අපිට කල්යාණ මිත්‍රයා නිසා ශ්‍රී සද්ධර්මය ලැබෙනවා. ශ්‍රී සද්ධර්මය නිසා අපට ශ්‍රද්ධාව ලැබෙනවා. ශ්‍රද්ධාව කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට සද්ධාත තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ප්‍රසාදයනේ. ඒ අවබෝධය නිකන් බලන්න ඉති ඇති වෙන්නේ ඒ අවබෝධය ඇති කරගන්න අනිවාර්යෙන් මේ සද්ධර්මයේ වහන්න ඕනේ. එතකොට අහලා මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඉතින් යහට ඒක ලැබෙන්නේ. දැන් කල්යාණ මිත්‍රයා නිසා සද්ධර්මය, සද්ධර්මය නිසා අපිට සද්ධාව. සද්ධාව නිසා වුණ යෝනිසෝ මනස්කාරයට අපි යනවා. සද්ධාව නැත්තම් කවදාවත් අසද්ධාවන්තයා නුවණින් මෙනෙහි කරන්න එයාට පුරුද්දක් නැහැ. එහෙමයි. සත්තාවන්තයා තමයි දැන් මේ කර්ම විපාක වල ස්වභාවය දන්නවා. දැන් කටින් වචනයක් දාන්න උනත් කලින් එයා කල්පනා කරන මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? එහෙමයි. මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද? මම මේ කියන්න යන වචනේ මෙලොවට හොඳයිද පරලොවට හොඳයිද මේ විදිහට හුද්දට මෙනෙහි කරලා තමයි එයා වචනය එළියට දාන්නේ එතකොට ඒක වචී සුචරිතයක් වෙනවා වචී සුචරිතයක් වෙනවා දැන් ඇත්තට දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ දැන් මේ සාකච්ඡාව කරගෙන යනකොට ඉතින් ඇත්තට මේ ධර්මයේ ආශ්චර්ය ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම දකින වටිනාම දේ තමයි මේ ශාසනයේ තියෙන කල්යාණ මේ යෝනිසෝ මනසිකාරය. ඉතින් ඇත්තට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේ එකම වරදක්වත් ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම. අපි මේ ద్వාරත්‍රයෙන් අපේ වැඩ ඔක්කොම කරන් කරන් කයින් වැඩ කරනවා, කටින් කතා කරනවා, සිතින් සිතනවා. අපි උදාහරණයක් වශයෙන් දැන් කිව්වේ දැන් මේ වචනයෙන් මේ කටින් වචනයක් පිටකරන්න කලින් අපි හැම වෙලේම හිතනවා නම් මම මේ කියන්න යන වචනේ සත්‍යද සත්‍යද? එහෙම. කවදාවත් අසත්‍යයක් කියන්නේ නැහැ. එහෙම. ඊළඟට පරිස වචනයක් කියවෙන්නේ නැහැ. හිස් වචනයක් කියවෙන්නේ නැහැ. දමින්සු කියන්නේ හිස් වචන නම් කියන්න තියෙන්නේ කොහොමද කියලා. නමුත් මේ යෝනිසෝ මනසිකාරය හරියට තියෙනවා හිස් වචනයක්වත් කියවෙන්නේ නැහැ. එතකොට දැන් අපි ගත්තාම මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා සද්ධර්මය ලැබෙනවා. සද්ධර්මය නිසා සද්ධාව ලැබෙනවා. සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය ලැබෙනවා. යෝනිසෝ මනසිකාරය නිසා අපට සිහිනුවන දෙක වඩා ගන්න පුළුවන් වෙනවා. සිහිනුවන කියන්නේ මේ ශාසනයේ තියෙන සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය. ඉතින් ඇත්තටම සති සම්පජඤ්ඤය. ඇත්තට භාවනා කරනවා කියලා අපි ඇත්තටම කරන්නේ සිහිය දිනු කන්නේ. එතකොට සිහිනුවන දෙක නිසා අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. බලන්න පියවරෙන් පියවර. ඒක දැන් අපි සාමාන්‍ය විවහාරේ උනත් කියනවනේ. කෙනෙක් අපිලි වලට ඇඳගෙන ගියාම අපි මිනිස්සු කියනවා මේ සිහියක් නැද්ද දන්නේ නැහැ මේ ඔළුවක් නැද්ද දන්නේ නැහැ ඒ සිහියක් නැද්ද ඔළුවක් නැද්ද දන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තට සති සම්පජාන තමයි එහෙම සිහිනුවන එතකොට දැන් බලන්න දැන් ඉන්ද්‍රිය සංවර වෙනකොට එයාගේ එයා සිල්වත් වෙනවා. එහෙම. සීලවන්ත භාවය ඇති වෙනකොට ඔන්න දැන් එයා ඉදිරි කියන්නේ එයාගේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන පුද්ගලයෙක් බවට පත් වෙනකොට ඇත්ත සතර සතිපට්ඨාන වඩන පුද්ගලයෙක් බවට එයා ප්‍රවේශ වෙනවා. වැඩපත් වෙනවා. දැන් අද කාලේ ශීලවන්තකමක් ගෑවිලාවක් නැහැ. ගුණවත්කමක් ගෑවිලත් නැහැ. ලොකුවට ඇවිල්ලා කියන්නේ දැන් අපිට ප්‍රඥාවන්ත බණ තමයි ඕන. අපි දැන් සතර සතිපට්ඨාන තමයි වඩන්නේ. හැබැයි දැන් කාලේ අපි හාමුදුරනේ මේ බණ තේරෙන්නේ නැති තරමට හරි ෂෝක් වෙනවා. හරි ෂෝක් බණක් ඇහුවා පොඩ්ඩක් මේ තේරුනේ නැහැ පස්සේ ආගන්නවා කියලා එහෙම කියලා අවස්ථාවක් තියෙනවා. ඔව් ඒක තමයි. අපි හාමුදුරනේ දැන් අර අපි මට කියන මතක් වුණේ අර එක අම්මා කෙනෙක් ඇවිල්ලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මගේ මේ මොකද්ද මේ අභිධර්මය කියන්නේ කියලා. එහෙම උන්වහන්සේ කියලා තියෙනවා මේ කියන මටත් අහන මෑණියන්ටත් තේරෙන්නේ නැත්නම් අන්න ඒක තමයි අභිධර්මය කියන්නේ. අභිධර්මය කියන්නේ ඒ වගේ කතාවක් තියෙනවා. ඒක ඇත්තටම දැන් අපි ගත්තාම ඊළඟට දැන් බලන්න සතර සතිපට්ඨාන. එතකොට සතර සතිපට්ඨාන වැඩන කියන්නේ බොද්ධංග ධර්ම වැඩෙනවා. බොද්ධංග ධර්ම වැඩුණු කතා කරන්න දෙයක් නැහැ. ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඒකට බලන්න දැන් මේකේ ප්‍රවේශයේ මුල මේ කල්යාණ මිත්‍රා. දැන් අපි මේ සාකච්ඡාවේ ප්‍රවේශය හරිම හොඳයි. අපි පටන් ගත්තේ කල්යාණ මිත්‍රයාගෙන්. ඒක දැන් කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා අපට ධර්මය ලැබුණා. ධර්මය නිසා සද්ධාව ලැබුණා. සද්ධාව නිසා යෝනිසෝමනස්කාරය ලැබුණා. යෝනිසෝමනස්කාරය නිසා සිහිනුවන දෙක ලැබෙනවා. සිහිනුවන දෙක නිසා ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වීම නිසා අපි සීලවන්ත වෙනවා. සීලවන්ත වෙනකොට ඒ කියන්නේ ත්‍රිවිධ සුත්‍රිත සම්පූර්ණ වෙනකොට ඔන්න සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග වැඩෙනකොට අපේ ඉලක්කයට අපිට යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි හඳුරන්නේ මේ කියන කාරණා සම්පූර්ණ කරගත්තාම එතන සම්පූර්ණ කල්යාණ මිත්‍රකගේ ලක්ෂණ ටික පිළිහිදලා දෙනවා. හරියට හරි. නේද? ඒ කියන ශ්‍රද්ධාවත් ඒ වගේම අනිකුත් ධර්ම මේතාවෙනු සීල ගුණය, ත්‍යාගී ගුණය, ප්‍රඥාව කියන මේ සියල්ල අපේ හාමුදුරු මේ විස්තර කරපු අනුපූර්ව ප්‍රතිපදාව තුළ කල්යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණ තමයි අන්තිමයට රහත් මාර්ගය දක්වාම යනකම හරියට හරියට එහෙම තමයි. එතකොට අපි හඳුරන්නේ දැන් මෙන්න මේ කියන ප්‍රතිපදාව ගැන තමයි අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න මූලිකව බලාපොරොත්තු වෙන්නේ කොහොමද කල්යාණ මිත්‍රත්වයෙන් පටන් අරගෙන ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරලා ඊළඟට ධර්මඥානය දියුණු කර ගැනීම තුළ ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද කියන එක ඒ ශ්‍රද්ධාවෙහි පිහිටලා ඉදිරි අධ්‍යාත්මික ජීවිතය අපි කොහොමද පෙළ ගස්ව ගන්න කියන එක. මොකද දැන් අපි ගොඩාක් අය උපතින් බෞද්ධ වෙච්ච අයනේ අපි හංග අම්මා තාත්තා බෞද්ධ වෙච්ච ඉඳලා අපිත් බෞද්ධ වුණා. දන්න කාලේ බහතෝරන කාලේ ඉඳලා ඉස්සෙල්ලම කියන්න පුරුදු වෙච්ච වචනේ පුතේ සාදු කියන සාදු කියන එක. ඊට පස්සේ කඩ කඩ හරි නම තස කියනවා එහෙම නැත්නම් ඊට පස්සේ බුද්ධං සරණං කියනවා එහෙම පුරුදු වෙලා ඊට පස්සේ දහම් පාසලකට යනවා දහම් පාසලෙන් සිලබස් එක කවර් කරන්න කියලා විෂය නිර්දේශ මාලාව අනුව යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා ඊට පස්සේ උසස් සාමාන්‍ය පෙළ විභාගයනකොට දහම් පාසල් අධ්‍යාපනයත් අපි නවත්තලා දානවා ඉතින් ඊට පස්සේ ඉඳලා හිටලා හරි පන්සලකට යනවා ඕක තමයි බොහෝ දෙනාගේ බෞද්ධකම එතකොට දැන් ඊට වැඩිය ධර්මයේ විවර වෙලා තියෙන වෙලාවක් නේ අපි හඳුරන්නේ මේ. නේද මේ මාධ්‍ය භාවිතයත් එක්ක දැන් ගොඩාක් ධර්මයේ විවර වීගෙන යනවා. එතකොට මේ ධර්ම මාර්ගය අපිට පැහැදිලි වීගෙන යනවා. ඉතින් අන්න ඒ ඔස්සේ අපි හැබැයි බෞද්ධෙක් වෙන්නේ කොහොමද? හැබැයි බෞද්ධයෙකුගේ මූලික ඉලක්කය වන නිර්වාණය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ සඳහා මා ඔබට ආරාධනා කරන අපේ මේ වැඩසටහන විශ්වාස කරන්න. ඔබට නියම මඟ පෙන්වන කල්යාණ මිත්‍රයෙක් වෙන්න අපිට හැකියාව තියෙනවා. අපි ඒක බොහොම සතුටින් කියන්නේ මා විශේෂයෙන් සතුටින් කියන්නේ මගේ ජීවිතයේදී ආශ්‍රය කරන්න ලැබිච්ච ඉහළම ගණේ කල්යාණ මිත්‍රයෙක් තමයි මම අද මේ වැඩසටහනට වඩම්වාගෙන ආවේ. මම මේ වැඩසටහන මෙහෙවන්නට බාරගත්තේ අපේ පඤ්ඤාසිරි හාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ඨ අද කාලේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපිට හිතවත් ලැබෙයි කල්යාණ මිත්‍රයෙක් මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා කියලා කියපු නිසා. ඉතින් ඒ නිසාම ඔබට උන්වහන්සේගේ මේ දැනුම් සාගරයෙන් වටිනා ධර්මඥානය ලබා ගන්න පුළුවන්. ඔබේ ಗುಣධර්ම දියුණු කර ගන්න පුළුවන්. අනුපිළිවෙලින් නිවන කරාම ගමන් කරන්නේ කොහොමද කියන එක. උන්වහන්සේ බොහොම පැහැදිලිව මේ විනාඩි 7 8ක කාලයකදී කල්යාණ මිත්‍රත්වයෙන් පටන් අරගෙන ඒ මාර්ගාංග දියුණු කරන තත්වයට යනකම් ඉඳන් ඒක කෙටි හැඳින්වීමක් කළා අපේ ඉදිරි ගමන පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව අපි ඔබට සහතික වෙනවා. ඔබට පවසා සිටිනවා මේ වැඩසටහන ඔබේ අධ්‍යාත්මය පුබුදු කරන නැවුම් වැඩසටහනක් වෙයි. ඔබ මෙතෙක් ධර්ම මාර්ගයේ අතරමං වී සිටියා නම් ඒ අතරමං වෙන ස්වභාවය නවත්තලා නිසි ඉලක්කයට ගමන් කරන හැටි කියලා දෙන වැඩසටහනක් බවට ඊටාම සරලව ඒ කටයුතු කියලා දෙන වැඩසටහනක් බවට පත් වෙයි. ඉතින් අපි හාමුදුරනේ අවසාන වශයෙන් මා කැමති දැන් අපේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවනේ මේ හැම දෙයකටම මුල කුසලය කියලා මේ හැම දෙයකටම ප්‍රධාන මේ ශ්‍රද්ධාව සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා. එතකොට කොහොමද අපි මේ ශ්‍රද්ධාව දියුණු කරගන්නේ කොහොමද කියන එක අවසාන වශයෙන් සඳහන් කරන්න එය ඉදිරි වැඩසටහනට ප්‍රයෝජනවත් වෙයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව නැත්තම් ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට ශ්‍රද්ධාව නැත්තම් මේ ධර්මයේ එකඟලක්වත් ඉස්සරහට යන්න බෑ. ඒ ඇත්තටම අපි දෙනමටම මහානදම් පුරන්න බෑනේ ශ්‍රද්ධාව නැත්තම්. එහෙමයි. ඊළඟට ගිහි ජීවිත ගත කරන අයට දානයක් දෙන්න බෑ සීලයක් ආරක්ෂා කරන්න බෑ බණක් අහන්න බෑ මේ මොකක්වත් කරගන්න බෑ ශ්‍රද්ධාව නැත්තම් ඒ කියන්නේ ශ්‍රද්ධා බීජං කිව්වේ බීජයක් නැතුව කවදාවත් පැලයක් හැදෙන්න දෙයක් නෑනේ ශ්‍රද්ධා ශ්‍රද්ධාව ඊළඟට ධනයක් හැටියට ඊළඟට ලාභයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ශ්‍රද්ධාවෙන් අපි හොඳට පෙඟෙන්න ඕනේ ශ්‍රද්ධාවෙන් පෙඟුන් නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ ඉතින් ඇත්තටම ඒ සද්ධාව ඇති කරගන්න ලැබෙන්නේම ශ්‍රේෂ්ඨ ධර්මය තුළින් තමයි. මේ ඇත්තටම දැන් අපිට අපි පැවිදි වෙච්ච කාලේ අපි ඇත්තටම සද්ධාවකින් තමයි අපි සසුන් ගත වුනේ. නමුත් එදා තිබිච්ච සද්ධාවයි අද තියෙන සද්ධාවයි බලපුවහම අහසට පොළොව වගේ. ඇත්තටම අපි එදා බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තට වඩා අද ආත්පසින් උන්වහන්සේව අපි තේරුම් අරන් තින්නේ ඊටත් වඩා සිය දහස් ගුණයකින් වැඩි විදිහකට. එහෙමනම් ඇත්තටම ඒ සද්ධාව දිනු කරගන්න අපට අවස්ථාව ලැබෙන්නේම ශ්‍රී සද්ධර්මය තුළින්. අපි වැඩි වැඩියෙන් මෙවැනි ධර්ම සාකච්ඡා. ඒ වගේම දහම් පොතපත පරිශීලනය. මේවා තුළින් තමයි සැබෑම සද්ධාව දිනු කරගන්න ලැබෙන්නේ. එහෙමයි. එහෙමයි අපේ හඳුරන්නේ. දැන් බලන්න උන්වහන්සේගේ ඒ අවංක ප්‍රකාශය පැවිදි වෙන කාලයට වැඩි උන්වහන්සේගේ ශ්‍රද්ධාව සිය දහස් ගුණයකින් මේ ධර්මඥානයත් එක්ක අවබෝධයත් එක්ක වැඩි දියුණු වී ගිහිප්පුවා. උන්වහන්සේ සතු වේ සුවිශේෂ ශ්‍රද්ධා ගුණය අපි හොඳින් දන්නවා. ඔබත් ඒ ශ්‍රද්ධාවේ පිහිටවන්න උන්වහන්සේ සූදානම් අපි සූදානම්. ඒ නිසා අපි ඔබට විවෘතව ආරාධනා කරන මේ වැඩසටහන ඔස්සේ ඔබ ශ්‍රද්ධාව දියුණු කරගන්න. තුනුරුවන්ගේ ගුණ දැනගෙන ධර්මයේ ශ්‍රවණය කළ තුනුරුවන්ගේ ගුණ දැනගෙන ඉන් ඉදිරියට ඔබ සීලයක පිහිටලා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන හැටි ශ්‍රද්ධාව දියුණු කරගෙන ප්‍රඥාව කරා ගමන් කරන මාර්ගයේ උන්වහන්සේ අපි ඔබට විවර කර දෙන්න සූදානම්. ඒ නිසා අපි අපේ බෞද්ධානාලිකාව නරඹන පින්වත් ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම දෙනාටම දේශීය විදේශීය වශයෙන් සිටින හැම දිනාටම ආරාධනා කරන මේ වැඩසටහන හා එක්වන්න මේක නරඹලා ඔබේ ජීවිතය නැවුම් කරගන්න ඔබේ ජීවිතය නිවන් මඟ කරා ගමන් කරවන්න අවශ්‍ය කරන දැක්ම දැනුම හොඳින් ඇති කරගන්න. ඉතින් ඒ සඳහා ඔබටත් අවස්ථාව තියෙනවා මේ වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වයන් ලබා ගැනීමට. ඒ පිළිබඳව බෞද්ධ ආකාර්ය මණ්ඩලයෙන් ඔබට විමසන්න පුළුවන් කොහොමද අපි මේ වැඩසටහනට දායක වෙන්නේ කියලා. එය තව කෙනෙකුගේ ශ්‍රද්ධාව දිනු කරන්න, තව කෙනෙකුගේ ප්‍රඥාව දිනු කරන්න, සිදු කරනු ලබන ධර්ම මාර්ගය තව කෙනෙකුට විවර කරලා දෙන්න සිදු කරනු ලබන මහා ධර්ම දානයක් බවට ඔබට පත් කරගන්න පුළුවන් ඔබට निराமிස ප්‍රීතිය උපදව ගන්න පුළුවන් අපි මේ සාර්ථක වැඩසටහනකට දායක වුණා කියලා. ඉතින් එලෙසින් අපි ඔබට සිහිපත් කරමින් අද දවසේ අපේ මේ සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා මේ ස්ථානයේට Tamanගේ වටිනා කාලය මිනම් කරමින් ප්‍රේක්ෂක ඔබ අප හැම දිනාකෙම මහත් කරුණාවෙන් වැඩමවා වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවතේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට මාගේ ගෞරවාදර নমස්කාරය පුද කරමින් මේ සඳහා අපට සහාය දක්වපු බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්වත් සෑම දිනාටමද අපේ හදයාංගම පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරමින් මේ වැඩසටහන නැරඹු ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම දෙනාටමද තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාවේ කටයුතු මෙතකින් સમાප්ත කරනවා පින්වත් ඔබ හැම දෙනාටම පෙරුවන් සරණ ලැබේවා ප්‍රඥාව පහළ වේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි